අද ධර්මානුශාසනාව පවත්වන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අති ගෞරවනීය අනුශාසක මහෝපාද්‍යය මහා කම්මත්තානාචාර්ය අතිපූජනීය නාව්‍යනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ පූජ්‍ය නා උයනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ අපවත් වී අදට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිණිස මෙම ධර්ම දේශනාව මෙතෙන් සිට ප්‍රචාරය කෙරේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කක්තියෝ සෙට්ටෝ ජනිතස්මින් යේ ගොත්ත පටිසාරිනෝ විඤ්ඤාචරණ සංපන්නෝ සෝසෙත්තෝ දේවමානුසේති සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ විශේෂ සූත්‍ර දේශනාවකට ඇති ගාථාවක් ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනේ. මේ ගාථාව සඳහන් වන්නේ දීඝනිකායේ පාටික වර්ගයේ එන අග්ගඤ්ඤ සූත්‍රයටයි. මේ සූත්‍රයේ දීර්ඝ දේශනාවක් වේලාවේ පමණින් එහි සාරාංශය ප්‍රයෝජනවත් වෙන කොටස ඉදිරිපත් කිරීමට අපි සතුටුයි. ගාථාවේ කෙටි තේරුම මෙහෙමයි. කත්තියෝ සෙට්ඨෝ ජනේතස්මින් යේ ගොත්ත පටිසාරිනෝ මෞපිය මුතුන් මිත්තන්ගේ පටන්ගෙන ගෝත්‍රය වංශය සිහිපත් කරන්න වුන් අතුරින් මේ ජනතාව අතුරින් ශාස්ත්‍රීය රජතුමා ශ්‍රේෂ්ඨයි. පළමුවෙන්ම නමක් පට බැඳුනේ ශාස්ත්‍රීය නාමයයි. විද්‍යාචරණ සම්පන්නෝ සෝ සෙට්ඨෝ දේව මානුසේ දෙවියන් මිනිසයන් අතර සදේවක ලෝකයේ අතර ශ්‍රේෂ්ඨ වූයේ ජේෂ්ඨ වූයේ තම පවර වූයේ විද්‍යාචරණ සම්පන්න වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්යි කෙටි තේරුම. මේ දේශනය පවත්වන්න හේතුව සරුවක්ඥන් වහන්සේ සාවත්ති නගරය ඇසුරු කරගෙන ජේතවනාරාමයේ සහ පූර්වාරාම කියන විහාරස්ථාන දෙකේ වරින් වර වැඩ හිටියා. වසර 25ක් මේ සේනාසන දෙක ඇසුරේ වැඩ හිටියේ. එන් මේ පූර්වාරාමයේදී තමයි මේ දේශනේ පවත්වන්න ආරමුණු වූයේ. පූර්වාරාමි කියන්නේ සාවත්ති නගරයෙන් නැගෙනහිර දිශාවේ පිහිටි විහාරස්ථානයක්. ඒ විහාරස්ථානයේ කෙරෙහි විසාකා මාතාවගේ ධනව්‍යයෙන් විසාකා මාතාව කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන වෙත් තිබුණා ගෞතම සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායකත්වයේ දිනා ගැනීමට එතුමියගේ ප්‍රාර්ථනා වෙසේ නිශ්චිත වීමේ සියලු කරුණු සම්පූර්ණ වුණා. උපන්නේ භග්ය නගරේ රජගහ නුවරටයි භග්ය නගරේ මෙන්නක සිටු පවුලේ මහා පින් ඇති සිටු පවුලක් මෙන්නක සිටු පවුලේ එන්නක සිටුවරයාගේ චන්ද්‍රපද්මා සිටුදේවියගේ පුත්‍රයාණේ ධනංජය සිටුවරයා. ධනංජය සිටුවරයාගේ දේවිය සුමනා දේවිය. මේ දෙන්නාගේ දියණිය තමයි විශාඛා කුමාරිකාව. වයස 7ේදී අපේ සාරවත්යන් වහන්සේ ලෞතර බුදුබාටපත් වී 1250 සංඝ පිරිස සමග බද්දේ නගරේ චාරිකාවේ වැඩෙද්දී මෙන්නක සිටුපවල ඉදිරිපත් වෙලයි පිළිගෙන පහසුකම් සලසලා ශාලාවල් ඉදිකොට ධර්ම දේශනාවන්ට අවස්ථාව සලසා දුන්නේ. එදවසේදී මේ විශාඛා කුමාරිකාවේ වයස අවුරුදු 7යි. එතුමිය කුමාරිකාවන් 500ක් එක පෙරමුණේ ඊළ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ පිළිගෙන තමයි ශාලාවට වැඩම කරවාගෙන බණ ඇසුවේ. පළවෙනි ධර්ම දේශනාවේදීම විශාඛාව ඇතුළු පවුලේ සීල දෙනා සෝවාන් මාර්ගඵල නිවන් සුව ආબોධ කළා. පසු කාලයක කොසෝර රජතුමාගේ ආරාධනයෙන් මේ ධනංජය සිටු පවුල කෝසල රාජ්‍යයට පමුණවා ගත්තා. එතුමාණන්ට වෙනමම නගරයක් ඇති කළ සාකේත නගරේ. එහි වාසය කරන කාලයේදී වයස 16 දී මේ ශාකා කුමාරිකාව මිගාර සිටුදයාගේ පුත්‍රයා වන පූර්ණවර්ධන සිටු පුත්‍රයාට සරණ පාවා දෙන්න යෙදුණා. මිගාර සිටු පවුල බෞද්ධ නෙමෙයි නමුත් විසාකාවගේ පැමිණීම නිසා දවසෙන් දෙකින්ම ඒ මුළු මහත් සිටු පවුලම සැබෑ බෞද්ධයන් බාටපත් වුණා. පළවෙනි ධර්මදේශනාවේදීම මිගාර සිටුවරයා සෝවාන් වෙලා එදා පටන් විසාකාවට කියන්නේ මම්මා කියලා. ඒ නිසා විසාකාවට නමක් ඇති වුණා ප්‍රසිද්ධ නමක් ඇති වුණා මිගාර මාතා කියලා. මෙතුමිය බොහෝම සද්ධා බුද්ධ සම්පන්න කෙනෙක්. එනිසා බුදුපාමොක් සංගරුණට තමන්ගේ සිටු මාලිගාව නැත්නම් ඒ මාලිගාව ඉදිරියේ ශාලාව නිරන්තරයෙන්ම දන්පැන් පිළිගන්වන හරියට දන්සලක් බාට පත් කරගත්තා. වරම් අටක් ලබාගෙන එතුමී මහා පින්කම් කරමින් සිටියේ. එතුමී බොහෝම නිරෝගී වාසනාවන්ත මව් කෙනෙක් වුණා. තමන්ගේ දූ පුතුන් 20 දෙනෙක් මේ ඇති වුණා. ඒ ඇත්තන්ගේ ගරු මුණුබුරු කාල පිරිසක් ඇති වුණා. ඒ අතර තමන්ගේ පිරිසක් එක්ක යන අවස්ථාවේදී ගුලෙනට යද්දී විහාරස්ථානෙට යන්න සිද්ධ වුණා ජේතවනාරාමයට. මෙතුමීගේ විවාහ මංගල දවසේදී පැළඳීමට ධනංජය සිටුවරයා ලොකෝම ලොකු ප්‍රසාදයක් කියන්නේ පැහැදීම එළවෙන ආභරණයක් හදලා දීලා තිබුණා. ඒකට කියන්නේ මහලතා ප්‍රසාදන කියලා. මේක සුළුපටු කෙනෙකුට දාන්න බෑ. තුන් පස් දෙනෙකුට කාය ශක්තිය තියෙන කෙනෙකුට පුළුවන්. විසාකාට ඇතුම් පස් දෙනෙකුගේ කාය බලයේ තිබුණ බොහෝම පිං ඇති වාසනාවන්ත සිටු දේවියක් වුණා. එතුමියගේ මේ මහලතා ප්‍රසාදනේ සත්තුරුවන්ෙන් නිර්මිතයි. විශාල වශයෙන් හි තියෙන රත් සත්තුරුවන්. ඔක අමතක වුණ විහාරස්ථානයට යනකොට ගලවලා 16ට දෙන්නේ 16ට පමණයි ඒක උස්සගෙන යන්න පුළුවන්. ආපසු එනකොට 16ට අමතක වුණා. පසුව තමන්ගේ මාලිගාවට ඇවිල්ලා විමසන කොට අමතක වෙලා බලන්න යන්න ඕනකම ඇති වුණා මේ 16ට කිව්වා තිබුණ තැන තියෙනවා නම් ගේන්න නැතිනම් ඒ ස්ථානයේ නැතිනම් නවරදවාම ආනන්ද ස්වාමින් වහන්සේ ආරක්ෂා කරලා ඇති බව දැනගෙන ඉන්නේ. ඇත්ත වශයෙන් ආනන්ද ස්වාමින් වහන්සේක ආරක්ෂා කරලා තිබුණා. ඒ බව දැනගත් විසාකාව ඒක විකුණන්න මිලට දෙන්න කිසි කෙනෙකුට මිලට ගත්තේ නැහැ. තමම මිල කරාම නව කෝටියක් වටිනවා. එබැමනක් මුදල් කරලා එයින් ඉඩමක් ගත්තා. ඉඩමක් අරගෙන 27 කෝටියක ධනව්‍යයෙන් මේ පූර්වාරාම විහාරය ගොඩනැංගුවා. දෙමහල් මාලිගාවක්. ඒ කියන්නේ කිරියක් පමණ ප්‍රදේශයේ විශාල මාලිගාවක්. ඒ කියන්නේ විහාරස්ථාන විහාර ගොඩ නැගිල්ල. යටමාලයේ කාමර 500යි උඩමාලයේ කාමර 500යි. කාමර 10ක විහාරස්ථානය. බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ මේක පූජා කරලා බුදුරජාන් වහන්සේ වස්සාන කාල 6ක්ම උතන වැඩ ඉඳලා තියෙනවා. ඔය අතරතුර වාසෙක්ත භාරද්වාජ කියලා බ්‍රාහ්මණ මානවක දෙන්නේ හිටියා බොහෝම උගත් බොහෝම ධනවත් බොහෝම යසවත් බොහෝම වංශවත් මානවක දෙපළක් ඒ කියන්නේ පොක්කරසාති බ්‍රාහ්මණතුමාගේ පුත්‍රයා වාසිට්ඨ. කාරුක්ක බ්‍රාහ්මණතුමාගේ පුත්‍රයා මේ කියන්නේ භාරද්වාජ. මේ දෙන්නා ත්‍රිවේදේ පරිසරට උගත් බොහෝම ප්‍රසිද්ධ බ්‍රාහ්මණ මානක දෙන්නේ. මේ දෙන්නා දිනක් බුදුරජාණන් වහන්සේගෙන් බණක් ඇහවා වාසිට්ඨ සූත්‍රය කියලා. ඒ දේශනාවේදී මේ දෙන්නා තෙරුවන් සරණ ගියා. ඥාතවරක් තේ විජ්ජ සූත්‍රය මේ දෙන්නම සම්බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ සාමණේරව තව වාස විශ්ස පිරিলা නැහැ. මේ දෙන්නා නිතරම එකටව තමයි කටයුතු කරන්නේ. එක දවසක් බුදුරජාන් වහන්සේ මේ මිගාන මාතු පාසාදෙහි ඒ කියන්නේ ඒ පූර්වාරාම විහාරයේහි ඉර බහගෙන යන අවර වේලාවේදී ඒ විහාරස්ථානයේ හේවනල්ල තියෙන්නේ නැගෙනද පැත්තෙන් හේවනල්ලට වෙලා සක්මන් කරමින් හිටියා බුදුරජාණන් වහන්සේ. වාසිට කියන මේ සාමණේරයන් වහන්සේ තමන්ගේ මිතුරු භාරද්වාජ සාමණේරයන් වහන්සේට කිව්වා ආශ්මතුන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් නැගිටලා සක්මනේ ඉඳලා ඉන්න අපි ටිකක් සමීපයේ තියාම බණපදයක් ආන්න ලැබෙයි කියලා. කොහොම හැමින් ගිහිල්ලා නැමීගෙන බුදුරජාණන් වහන්සේ සක්මන් කරන දෙපැත්තෙන් දෙන්න හිමීට සක්මන් කළා. ඒතකොට බුදුරජාණන් වහන්සේ හිටගත්තා. හිතගෙන නැහුවා මේ වාසෙට ඔබ දෙන්නා දැන් මේ බුද්ධ ශාසනය පැවිදුනාට පස්සේ ඔබ දෙන්නාගේ නෑදෑයෝ බ්‍රාහ්මණයෝ දොස් කියනවාද? බනිනවාද? අනේ ස්වාමීනි හිත පුරාම බනිනවා. පුදුමාකාර විදිහට අපට දොස් කියනවානේ. ඒ මොකද අපි දෙන්න පැවිදි වීම නිසා තා බ්‍රාහ්මණ මානවකයෝ සිය ගාණක් පැවිදි වුණා. ඉතින් මේ නෑදෑයෝ අපට දොස් කියනවා ඔබ සෑම දිනම අපේ වංශේ පහත දැම්මනේ කියලා. අපේ වංශයට කිලුටක් ඇති කළානේ. අපි තමයි ලෝකේ උසස්ම වංශවත් අය බ්‍රාහ්මණයෝ. ඒ කියන්නේ බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නේ අපි පමණයි. ඔය ඉසමුඩු කරගත්ත මේ සිවුරු දරාගත් ඇත්තෝ මුණ්ඩක කියලා බොහොම පහත් පිරිසක්. ඒ ඇත්තෝ බ්‍රහ්මයාගේ පාදයෙන් උපන් අය. අයියෝතන් වලට ගියේ කියලා බොහොම අපට දොස් කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා වාසිට්ඨයේ ඒ බ්‍රාහ්මණයෝ දන්නේ නැහැ මේ බ්‍රාහ්මණ වංශය ඇති වෙච්ච හැටිනේ. මේ પરම්පරාව කොහොමද ඇති වුනේ කියලා ඒගොල්ලෝ දන්නේ නැහනේ. දන්නවා නම් කොහොම කියන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ කියන කතාවෙන් බ්‍රහ්මයාටත් අපහාස කළා වෙනවා. ඒ මොකද මේ බ්‍රාහ්මණ වංශිකයෝ බ්‍රහ්මයාගේ මුඛද්වාරයෙන් උපන්නේ කියලා කියනවා. බ්‍රහ්මයාගේ අවර්ෂ පුත්‍රයෝ කියලා කියනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණීන් එක්ක විවාහපත් වෙනවානේ. ඒ බ්‍රාහ්මණීන් උතුණී වෙනවා, ගැප් ගන්නවා, එවාගෙම දරුවන් බිහි කරනවා, කිරිපෝණේ ඔක්කොම දන්නේ මව්වරුන්ගෙන් උපන් බය නේද? එහෙම කියද්දී මේ බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නා කියව බ්‍රහ්මයාට මහා ලැජ්ජාවක් නින්දාවක් නේද? ඒ තරමටවත් මේ බ්‍රාහ්මණයෝ දන්නේ නැහැ නේද දරුවනේ කියලා බොහෝම කරුණාවෙන් පහදා දුන්නා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ පෙර වංශයේ ඇති වෙච්ච හැටි ඔයගොල්ලෝ දන්නේ නැහැ. මේ ලෝකේ තියෙනවා ප්‍රධාන වශයෙන් වාසහතරක් ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර කියලා. ඒ කියන ශාස්ත්‍රීය වංශිකයෝ උසස්ම වංශකයේ හැටියට මුල් කාලයේ පැවතුණා. නමුත් ඔය අතර සමහරු ප්‍රාණඝාත කරනවා, දින්නාදාන කරනවා, මිච්ඡාචාරය, වාග්යයෙන් මුසාවාද, පිසුනා වාච, පරිසා වාච, සම්පප්‍රලාප, අභිජ්ජා ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි මේවා අනුගමනය කරනවා. ඒ වගේම බ්‍රාහ්මණයොත් එහෙම සමහරු ඉන්නවා. වෛශ්‍යයොත් එහෙම ඉන්නවා සමහරු. සෝදර පුජ්‍යලෝ තියෙනවා. ඉතින් හතර වර්ගයේම සමහරු මේ වාගේ අයහපත් චාරිත්‍ර ඇතුව ජීවත් වෙනවා. සමහර කෙනෙක් ඉන්නවා එයින් සම්පූර්ණයෙන් වැළකීලා ශාස්ත්‍රීය වංශිකයෝ ඒ ප්‍රාණඝාතයෙන් වැළකීනවා, දින්නාදානෙන් වැළකීනවා, මිච්ඡාචාරයෙන් වැළකීනවා, බොරු කීමෙන් වැළකීනවා, කේලමෙන් වැළකීනවා, පරිසබස් කියමින් වලකිනවා ඉස්බස් කියමින් වලකිනවා අනුන්ගේ දෙයට ලෝභ නොකරනවා අනුන්ගේ ද්වේෂ ඊර්ෂ්‍යා නොකරනවා හිසතුට ගන්නෑ සමිදිත වාසය කරනවා බ්‍රාහ්මණයොත් එහෙම ඉන්න අතරතුර එතකොට මෙතන කිසි වෙනසක් නෑ නේද ඔය සතර වර්ගයේම ඇතම් කෙනෙක් යහපත් ඇතම් කෙනෙක් දුගතියට යන වැඩ කරනවා එහෙමනම් මෙතන එක්කෙනෙක් අසවල් තැනත්තා උසස් කියන්න බෑ නේද ඒ ප්‍රාණඝාතාදීන් වැළකීච්ච ඇත්තෝ ආයු කෙලවර සුගතිගාමී වෙනවා නිවනට යනවා. එවාගේ මේ අකුසල ධර්මයන් කරන්න බොහෝ දීර්ඝ කාලයක් සතර අපාදෝක් විඳිනවා. ඒක නිසා බ්‍රාහ්මණය උසස් කියලා කොහොමද තෝරන්නේ? ඔය අතර යම්කිසි කෙනෙක් ශාස්ත්‍රීය කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ වෛශ්‍ය කෙනෙක් හෝ සුද්ධ කෙනෙක් හෝ බුදු ශාසනයේ පැවිදි වෙලා හොඳින් සීල් දැකලා හොඳින් භාවනා කරලා කෙලෙස් නැසලා අරහත්ත්වයටපත් වෙනවා. සීනාස්රෝ වෙනවා. එවාගේම උන්වහන්සේ ඒ විදිහටපත් වුණාම දෙවියොත් වඳිනවා, බ්‍රහ්මියොත් වඳිනවා, මිනිස්යොත් වඳිනවා, නාගසුපර්ණියොත් වඳිනවා, ගරු කරනවා නේද? එතකොට මේ ජාතියටද වංශයටද මේ ගරු කරන යුත්තේ ගුණයටද ධර්මයටද එනිසා වාසෙට්ටයේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දේ තමයි ධම්මෝ ධර්මයේ ධම්මෝහි වාසෙට්ටා සෙට්ටෝ ජනේතස්මින් දිත්තේ චේව ධම්මේ සම්පරායේ චේ වාසිතය මේ ප්‍රතිපත්ති ධර්මයේ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ ලෝකෙහි. එවාගෙම මෙලවටත් පරලොවටත් ඒ ප්‍රතිපත්ති ධර්මයේ උතුම් වෙනවා. වාසිතය ඔබ දන්නා නේද මම උපන්නේ ශාක්‍ය වංශයේ කියලා. මගේ ශාක්‍ය වංශික රජදරුවෝ කොම කුඩා රටක රාජ්‍ය කරලා ඉන්නේ. ඒ රාජ්‍යය යටත් වෙනවා කෝසල රාජධානියට. කොසල් රාජ්‍යරුව දුටුතන වඳිනවා. ශාක්‍ය වංශිකෝ කොසල් රාජ්‍යරුවන්ට වඳිනවා ගෞරව කරනවා ආචාර කරනවා බුහුමන් දක්වනවා. එතකොට කොසල් රාජ්‍යරුව ශාක්‍ය වංශයෙන් නෙමෙයි. නම ශාක්‍ය වංශිකයෝ ඊට වඩා උසස්. එහෙම නමුත් දැන් <clears throat> මම පැවිදි වෙලා ඉන්නවා. මම පැවිදි වෙලා ඉන්නවා දැන් ඉතින් බුද්ධ ශාසනය බුද්ධත්වයටපත් වෙලා මම ඉන්නකොට මේ කුසල් මහ රජුරෝ මට වඳිනවා ගෞරව කරනවා දුටුතන නමස්කාර කරනවා දෝත් නගනවා ප්‍රසංග පිටුවා වඳිනවා ආචාර කරනවා බුහුමන් කරනවා ওই විදිහට එතුමා උපස්ථාන කරන්නේ වංශයටද නෑ නේද මට නෙමේ මේ වංශයට නෙමේ ගම්නේ ගම් නමස්කාර කරන්නේ බුද්ධත්වයට නේද මේ නිසා වාසෙත්තේනි මේ වංශය නෙමේ උසස් වෙන්නේ ධර්මයයි ප්‍රතිපත්ති ධර්මයයි කියන එක පාදා දීලා ලෝකෝත්පත්තිය ගැන දීර්ඝ විස්තර විවරණයක් දේශනා කළා වාසෙත්තය මේ කල්පයේ කියන කාලය අන්තර කල්ප 20කින් මිනිස්සුෝ ඉන්නවා ඊට පස්සේ මේ අන්තර කල්ප 20 අවසන් වෙනකොට ලෝක විනාශයක් වෙනවා. ඒ විනාශ වෙන ක්‍රම තුනක් තියෙනවා. ගින්නෙන්, ජලයෙන්, සුළඟින්. ගින්නෙන් විනාශ වෙනකොට මනුලව, දෙව්ලොව හය ඊළඟට බ්‍රහ්ම ලෝක තුනක් එක විනාශ වෙනවා. එතකොට මනුලව, දෙව්ලොව, සතර ආපායන සීලෝම සත්‍යයෝ ධානය වඩා යනවා. ආබස්සර බමතලයටත් ඉන් ඉහළට. ඒ වගේම වතුරෙන් විනාශ වෙන අවස්ථාවල භ්‍රම ලෝක හයක් එක්ක මේ ලෝක ධාතු විනාශ වෙනවා. ඒ වගේම සුළඟින් විනාශ වෙනකොට භ්‍රම ලෝක නවයකුත් එක්ක ලෝක ධාතු විනාශ වෙනවා. ලෝක ධාතු එකක් නෙමෙයි එක මණ්ඩලයක් තියෙනවා කෝටි ලක්ෂයක්. මේ කෝටි ලක්ෂයේ එකට හැදෙන්නේ එකට විනාශ වෙන්නේ. එනිසා මෙන්න මේ විදිහට විනාශ වෙන ලෝක ධාතු අතුරින් අපි හිතමු ජීන්ෙන් විනාශ වෙන අවස්ථාවක් කියලා. ඉන්නෙන් විනාශ වෙන්න ඉස්සර වෙලක් අවුරුදු ලක්ෂයකට කලින් මේ පණිවිඩය ලැබෙනවා කාමාවචර දෙවියන්ගෙන් තව අවුරුදු ලක්ෂයක් ගිය තැන ලෝක විනාශ වෙනවා එනිසා අප්‍රමාදව දෙමෝපියන් උපස්ථාන කරන්න පන්සිල් රකින්න මෙත්තා කරුණා උපේක්ඛා වඩන්න ධාන වඩන්න බමලෝ යන්න කියලා උපදෙස් ලැබෙනවා හැම මිනිසෙක් හැම සත්‍යයක් ඒ වෙලාවට කරන්නේ පින්කම් අපාගත සත්‍යයන් අතර නියත මිත්‍යා දෘෂ්ටි ආය හැර අනි සියල්ලෝම අපරාපරිය වේදනීය කුසල් මත වෙලා ඒ කොම සුභතිතයිලා ධ්‍යාන වඩා ආභාසර බමතලේ උපදිනවා මේ විදිහට මේ ලෝක වාසයේ සියලෝම සත්වයෝ බ්‍රහ්මාත් ලෝක තුනකින් ඉහළටම ධක්ම ලෝක වලට යනවා ඔය අතරත ඒ විනාශ වෙන්න යන කාලයට කියනවා සංවට්ඨ අසංඛ්‍ය කල්පය කියලා ඒක අන්තර කල්ප 20ක් තරම් දිග කාලයක් යනවා විනාශ වෙන්නේ. ඒ විනාශයේ ක්‍රමය හඳුන්වන්න අපි කාලය ගන්නෙ නෑ වේලා මදි වෙන නිසා. ඒ විනාශ වේලා අජට ආකාශව ඝනාන්ධකාරව පවතිනවා අන්තර කල්ප 20ක කාලයක්. ඒකට කියනවා සංවට්ටාඨායි අසංඛ කල්පේ කියලා. මේ විනාශ වෙමින් පවත්න අන්තර කල්ප 20යි විනාශ වී පවත්න අන්තර කල්ප 20යි කියලා එතනම තියෙනවා 40ක් මනුෂ්‍ය වාසයක් නැහැ දෙවි කෙනෙක් නැහැ ඊළඟට ওই අතරතුර බඹලෝ උපන්නා වූ ලක්ෂ්මයන් අතරින් බොහෝ දිනාට ඕන වෙනවා ඥාතාත්මය විනාශ වෙච්ච දෙව්ලෝ මනුලෝ බඹලෝ දැකගන්න ඒවා ඇති වෙනවා නම් හොඳයි කියලා ඒගොල්ලෝ එක්කෙනෙක් නෙමෙයි අසංකේය අප්‍රමේය පිරිසක් හිතෙනවා ඒගොල්ලෝ ධානලාභී පිරිසුදු හිතින් ඉන්න නිසා ඒ අත්ංගේ සිත ප්‍රත්‍ය කරගෙන ලෝකේ නැවත හැදෙන්න ආරම්භ වෙනවා. ඒ ආරම්භයේනේ ඵලමින්ම සියුම් වර්ෂාපතනයේදී කෝටි ලක්ෂයක් කල මුළුල්ලෙහි ඒ වර්ෂාපතනිය ඇති වෙලා ඇති වෙලා ඇති වෙලා අන්තිමේදී වතර වතරින් මේ අජට ආකාශයේ පිරීලා ඒක සම්පින්දණය වෙවි ඇවිල්ලා විනාශ වෙච්ච බ්‍රහ්ම ලෝක තුන සකස් වෙනවා තිබුණ හැටියට විනාශෝ දිව්‍ය ලෝක 6 ඒ විදිහට පිහිටෙනවා. ඊළඟට භූමි පර්වත ගංගා සහිත මේ මහා සමුද්‍රය සහිත මේ පොළොව තලය පිහිටෙනවා. ඔය අවස්ථාව සිද්ධ වෙන්න යනවා මහා අන්තර කල්ප විශ්වක තරම් කාලයක්. එතකොට මහා කල්පයකට අන්තර කල්ප 80න් 60ක්ම මනුෂ්‍ය වාසයක් නැහැ දෙවි කෙනෙක් නැහැ. ඒ තියෙන්නේ කොහොම අජට ආකාශ වෙලා නැත්නම් විනාශ වෙමින් විනාශ වී විනාශ දෙමින් පවත්නා කාලේ. ඔය හැදෙමින් ප්‍රවත්නා කාලයට කියනවා දෙවස්ත අසංඛ්‍ය කල්පය කියලා. යුවත් අසංඛ්‍ය කල්පය හැදෙන්නත් යනවා අන්තර කල්ප 20ක කාලයක්. දීර්ඝ කාලයක්. ඉතින් මේ හැදෙන අන්තර කල්ප 20කින් පසුව අර බ්‍රහ්ම ලෝකවල ආයුෂ ගෙවිලා චුත වෙන්නේ ඉන්න බොහෝ දෙනා ඕපපාතික වශයෙන් මේ පොළොව තලයේ උත්පත්ති ලැබනවා. තාම පොළොව මතුවෙමින් පවතින වේලාව. ඒ වෙනකොටත් වතුර තාම හිඳිලා ඔක්කොම නැහැ. වතුර තාම තේනවා නිදිච්ච වතුර වාගේ. ඉතින් ඔය අතරතේ මේගොල්ලෝ එන ඇවිල්ලා උප ඕපපාතික වශයෙන් උපදිනවා ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ බ්‍රහ්මයන් වගේමයි. ශරීරාලෝකයේ පවතිනවා අහසේ යන්න පුළුවන් ප්‍රීතිය ආහාර කරගෙන වාසය කරන්නේ. දීර්ඝාන්තර කාලයක් ගිය තැන ඔයින් මේ පොළොතලේට මතු පිටින් තියෙන අර වතුර වල මිදිකේ යොදේ වාගේ ඒකට කියන පප්පටක ඕජසේ කියලා පප්පටක රසය කියලා. ඒ කොයි විදියෙද කියනවා නම් හොඳට උණු කරපු උණු කරපු එලෙකීදී උදේ මතුවෙන යෝගය වාගේ. ඒක දුටුවත් හරියම ප්‍රසන්නයි. කොච්චරද කියනවා නම් කිනීරි මල් වාගේ කාම කහපාටයි. හරිම සුවඳයි. ඉතින් ලෝල ජාතක එක්තරා කෙනෙක් ඇඟිල්ලෙන් ජීවේ ගාලා බැලුවා පරම රසයක්. පුදුම විදිහේ රසයක්. ඒ කියන්නේ මේ පැණි රසය වාගේ. ඉතින් මේක රසය දැකලා තවත් කෙනෙක් ඒ වාගේ පුරුදු වුණාම අන්තිමේ ගුලි ගුලි අරගෙන ගිලින්න පුරුදු වුණා. එයින් මේගොල්ලෝගේ ශරීරය කරකස වුණා. ඕලාරික වුණා. අර තිබුණු ආලෝකයේ අතුරුදහන් වුණා. ආලෝකයේ අතුරුදහන් වෙනකොට මේ අත්තන් හිතුණා ඕ අපට ලොකු පාඩුවක් වුණානේ. අපේ ආලෝකය නැති වුණානේ. දැන් අන්ධකාරණින් ඉන්නේ අපි. ඕම හිත හිතා ඉන්නකොට අපට යම්කිසි ආලෝකයක් ලැබුණොත් හොඳයි කියලා ඉන්නකොට හරියටම මේ මැදින් පුර 15ක් පොහෝ දවස් උදා වෙන වෙලාවේ සූර්ය මණ්ඩලය උදාපත් වුණා. ඒ වෙනකොට කාල නියමයක් තිබුණේ නැහැ. එදා තමයි සූර්ය මණ්ඩලය උදා වුණේ නැගෙනහිරින්. මේ අත්තන් සූර්ය බවටපත් වුණා. ඒ ආලෝකයේ පහළ වීම නිසා ඒ ආලෝක මණ්ඩලයට කිව්වා සූර්යෝ සූර්යෝ කියලා. ඊළඟට ඒක හැන්දෑව වෙනකොට බහලා ගියා. ඒ ඇතු හේතිය අපට තවත් බොහෝම සාන්ත එවාගේම යහපත් ආලෝකයක් ලැබුණොත් හොඳයි. ඒ වෙනකොට එදාම ඇන්දෑවේ පහළ වුණා චන්ද්‍ර මණ්ඩලය හා තාරකා සමූහය. එතින් මිනිසුන්ගේ කැමැත්ත අනුව පහළ වෙච්ච නිසයකට චන්දෝ චන්දෝ කියලා නම තියුවා. ඉතින් ඒ තාපටන් ඒ ආලෝකය එකක් උදා වෙනවා එකක් බහිනවා මේ චන්ද්‍ර සූර්ය මණ්ඩලය පිළිබඳ හැඳින්වීම දිගයි. ඒ ගැන විස්තරයක් දැන් මේ වෙලාවේ අපි කතා කරන්නේ නැහැ. එදා පටන් ඒ චන්ද්‍රසූර්ය උදාවීම දක්වා ලෝකෙ හැදිමින් පැවතුණා. ඒ කාලෙදි කියනවා විවර්ත අසංඛ්‍ය කල්පය කියලා. දැන් ඉතින් හැදිලා පවත්නා කාලයයි අපි මේ ඉන්නේ. ඒ හැදිලා පවත්නා කාලය අන්තර කල්ප විශ්වක කාලයක් වෙනවා. ඉතින් ඔය අතර මේ අනුපිළිවෙලින් මිනිසයන්ගේ වර්ධනයේ සිද්ධ වෙච්ච ඇටි බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ. එදා ඒ පහළ වූ බ්‍රහ්ම ලෝකයෙන් ආ පිරිස ඕපපාතිකවයි. ඒ ඇත්තෝ ප්‍රීතියම ආහාර කරගෙන හිටියේ. දැන් ඊයත්තන්ගේ ප්‍රීතිය මදි. දැන් ඊයත්තර පප්පටක රසයේ අනුභව කරන්න පුරුදු වීම නිසා ආලෝකයේ අන්තර්දාන වුණ ඊළඟට තවත් දෙයක් වුණා ඒ අතර සමහර කෙනෙක් රූපයෙන් එක හා සමාන විඳලා එක්කෙනෙක් සමහර කෙනෙක් බොහොම ලස්සන ශරීරේ සමහර දුර්වර්ණ වුණා එදස්න ශරීරේ වර්ණවන්තයයේ අනිත්‍යත්වයන් ඊර්ෂ්‍යා කරනවා මාන්‍ය ඇති කරන අපි තමයි උසස් පුද්ගලෝ කියලා ඒකෙන් ඒත්‍යයන්ගේ පප්පට කරසයත් දැන් ඉතින් අඩු වෙලා අඩු වෙලා හිඳිලා ගියා. ඊට පස්සේ පහළ වුණ පොළොව මතු පිට හට ගන්න මේ හතු වැනි දෙයක්. ඒක කියනවා මේ හරියට පපඩම් වාගේ බොහොම ලස්සනයි. දුටුවම් මේ ඇහැ පෙනෙන ලස්සනක් තියෙන. ඒතරම්ම ප්‍රසන්නයි. කහම කහ පාටයි. රත්තරම් පාටයි. ඒ වගේම සුවඳයි. ඒවා අනුභව කරාම අර වගේ මේ පැණි රහයි. බොහොම ප්‍රසන්න රහක්. ඒකකට ගිජු වුණා. ඒක කාලයක් යනකොට ඒකත් ඔන්න අතුරු දහන් වෙනවා අවසන් වුණා. ඒ වෙලාවගොල්ලෝ අහෝ රසං අහෝ රසං කිය පසු තැවෙන්න ගත්තා. හෝ අපේ වටිනා රසේ නැතු නැනේ කියලා. ඊළඟට තවත් මේ වැඩි කලක් යන ඉස්සර තවත් වර්ගයක් පහළ වුණා පොළොතලේ ගදාලතා කියලා. ඒක හරියට විලපලා වැනි දෙයක්. ඒකත් අර වගේම රන්වම් පාටයි සුවඳයි රසයි, මිහිරි රසයි. ඒකට නිජ වෙලා ඒකත් අනුභව කරමින් දීර්ඝ කාලාන්තරයක් යනකොට ඒකත් අතුරුදහන් වුණා, අවසන් වුණා. එතකොට ඒගොල්ලෝ පසුතැවිලි වුණා. අහෝ අහෝ වතනෝ අහෝ වතනෝ අහාය වචනෝ ඔය වගේ නිකම් බැගෑපත් වචන කියවා අපේ තිබුණනේ අපිට මේ වගේ හොඳ රසවත් දෙයක් තිබුණා දැන් ඒක නැති වුණානේ කීකේ පසුතැවෙනවා ඔය අතර වරින් වර මේ ආහාර ද්‍රව්‍ය නිසාම සමහර කෙනෙක් වර්ණවන්තයි සමහර කෙනෙක් දුර්වර්ණයි. වර්ණවන්තයත්ෝ මාන්නාධික වුණා. ඒ මාන්නාධික වීම නිසාමයි මේ සම්පත් නැති වෙලා ගියේ. ඊළඟට පහළ වුණ අකට්ඨපාක සාලිම කියලා. ඒ කියන්නේ සීසෑමක් නැතුව, ගෞතම් කිරීමක් නැතුව ස්වයංජාත ඇල් පහළ වුණා. මේ ස්වයංජාත ඇල් පහළ වීමේදී කොපමණ වාසනාවන්ත තත්ත්වයක්ද කියනවා නම් උදේ ගිහින් කඩාගෙන ආම හැන්දවට ආයමත් හැදිලා පිදිලා ඒ වෑ පොතු නෑ නිවුඩු නෑ ඒ වගේම බොහොම මිහිරි හරියට මේ ජිතෙල් මන්දියක් වාගේ අද කාලේ තියෙනවන රසවත් ජිතෙල් වලින් හදාපු ආහාර වර්ගය වගේ බොහොම මේ රසයි. ඉතින් ඒක අනුභව කරන්න පුරුදු වුණා. ඕමින් අතර දීර්ඝ කාලාන්තරයක් මේ ස්වයංජාත ඇල් අනුභව කරමින් ඉනොඩ තවත් ඕලාරික වුණා ශරීරය. ඒ මදිවට අර මනුලෝකයේ කලින් හිටිය විදිහට ස්ත්‍රී පුරුෂ භේදය ඇති වුණා. ස්ත්‍රී පුරුෂ භේදය ඇති වුණා ඒ අතර මේගොල්ලෝ ඕපපාතික උපන්නාම ඒ අතන්න දිව්‍යමය වස්ත්‍රාභරණ ලැබී තිබුණා. එනිසා නිර්වස්ත්‍රව හිටියා නෙමෙයි ඒගොල්ලෝ බොහොම ලස්සන විදිහට ඇඳ පැළඳගත් අය හැටියට තමයි මනුලෝ පහළ වුනේ. ඉතින් ඒ අතර දැන් මේ ස්ත්‍රී පුරුෂ ભેදයේ ඇතිවීමෙන් ස්ත්‍රීන් පුරුෂයන් දැස පුරුෂයන් ස්ත්‍රීන් දැස බොහෝ වේලාවක් කෙලෙස් සිතින් බලා නිදීමෙන් කෙලෙස් ඇති වුණා. ඒ නිසා ස්ත්‍රී පුරුෂ සංසර්ගය ඇති වුණා. ඒක දුටුවම බොහොම පිළිකුල් කළ එළවනවා ගල් ගහලා වැලි ගහලා පස් ගහලා. අන්තිමේ එහෙමද හැසිරුණා නම් මාසයක් තිස්සේ ආයෙනම් පිරිස මැදට එන්නේ නැහැ ලැජ්ජාවේ. අන්තිමේ ඒගොල්ලෝ ගෙවල් දොරවල් හදාගන්න පුරුදු වුණා. මේ විදිහට ඉන්න අතර සමහර කෙනෙක් උදේ කඩා ගන්න කරල් ඊට පස්සේ හැන්දෑවට නොයන පිණිස හැන්දෑවටත් කඩාගෙන එනවා. තව කෙනෙක් හැන්දෑවට යන්න අහලා අපි යන් ඇල් කඩාගෙන එන්නේ කියලා. දැන් මං හැන්දෑවටත් එක ගෙන ආවා. ඒ මනුස්සයා හිතන හරි එහෙනම් මම දවසකටම ගේන්න ඕන. හෙට දවසටත් ගේන්න ඕන. තව කෙනෙක් දවස් 4කට ගෙනා, තව කෙනෙක් දවස් 8කට ගෙනාවා. කොහොම ගෙනල්ලා අන්තිමේදී ඒවා තන්පත් කිරීම පුරුදු වුණා. එයින් මොකද සිද්ධ වුනේ? ඒ තිබෙච්ච L වර්ගවල තිබුණ ඇටවල කොතු හැදුනා, නිවුඩු හැදුනා. අර වාගේ ප්‍රසන්න නැහැ. ඒ මන්දිවට උදේ කඩාගත්තොත් අවසර නැහැ. හවස කඩාගත්තොත් හෙට උදේට නැහැ. ඒ විදිහට සත්‍යයක් ඇති වුණා. අන්තිමේදී ඔය අතර කාත්මයේ කතා කරගත්තා අපි මෙහෙම මේක බෙදා ගමු. එක එකනාගේ කොටස් බෙදා ගමු කියලා ලනු ඇදලා වැල් ඇදලා වෙන් කරගත්තා. එක්කෙනෙක් හිතුවා මගේ කොටස හැමදාම මටනේ අනුන්ගේ කොටසෙන් කඩාගෙන ඕක දැක්කා. දැක්කාම අල්ලගෙන ආවාද කළා. එපා කිව්වා මේ වාගේ වැරදි වැඩ කරන්න. තුන්වෙනි වරදක්වා ආවාද කළා. තුන් සැරයක්ම වැරදි කළා. අන්තිමේදී අතින් පයින් සැලුවා. අන්තිමේදී මේගොල්ලෝ එක්තැන් වෙලා බොහොම කනගාටු වුණා. අපි කොච්චර වාසනාවන්ත උත්පත්තියද ලබානේ හිටියේ අපි ආහසෙන් යන්නේ ඉසුළු වුණා, එවාගෙම ශරීරාලෝකයෙන් ජීවත් වුණා, ප්‍රීති ආහාර කරන ජීවත් වුණා. ඉතින් අර මිදලා තිබුණු පඨවි රසයේ වළඳලා අපි ඒකට ගිජු වුණා. ඊළඟට අර පප්පටක ඕජාව ළඟට බදා මේ ලැබිච්ච ආහාර අපි ගිජු වෙලා ඒකත් අපර නැති වුණා. දැන් සොයන් ජාත ඇල් ඒවා බොහොම උදේන් කැඩුවා නම් හවස් වෙනකොට ඉදිලා නැවත ඒවත් අපිට දැන් නැති වුණා. දැන් බෙදාගත්තේ මේ සංසන්තරවල් වෙනවා, බුසාවාද කියන්න වෙනවා, ගණින්ද වෙනවා. මේ විදිහ අපරාධයන් අපේ අතරපත් වුණා වූ අපට ලොකු පාඩුවක්. එනිසා අපි මේවා විසඳගන්න සුදුසුෙක්පත් කරගමු කියලා එවකතේ හිටියේ පුජ්‍යලයන් අතර හොඳට උස මහත ඇති අනිත්‍යයට වඩා ප්‍රසන්න ශරීරයක් ඇති නැනනුවණිත කෙනෙක් තෝරාගත්තා. මෙන්න අපට උපකාර වෙන්නේ අපේ මේ කෙත් පාලනය කරන්නේ අපි ඔබතුමාට වී යමුණක් බැගින් දෙනවා කියලා එක එකනා පොරොන්දු වුණා. පොරොන්දු වෙලා පත් කරගත්ත. ඒ නිසා එතුමාට කෙත් පාලනයේ නිමිත්තෙන් කත්තිය කියලා නම ඇති වුණා. මෙන්න ශාස්ත්‍රීය වංශය ආරම්භයේ. ඊළඟට රජතුමා හැටියට නම පතල බැඳුනේ මේ මහජනයාට ආවාද කරනවා. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. දානය, ප්‍රිය වචනේ, අර්ථචාරියා, සමානත්වතා කියන ගුණාංග හතර අනුව පවතිනවා. මේ ගුණාංග හතරෙන් සතර සංග්‍රහ වස්තුවෙන් ජනයාට සංග්‍රහ කළ නිසා රාජා රාජා කියලා නම ඇති වුණා. දැන් ශාස්ත්‍රීය රාජය නම ඇති වුණා. ඊළඟට මේක මහජන සම්මතයෙන් පත්වෙච්ච නිසා මහා සම්මත රජතුමා කියලා නම පට බැඳුණා. ඉතින් මේ પરම්පරාව අද වෙනකම් මේ ශාස්ත්‍රීය වංශයේ හැටියට හඳුන්වනවා. ඔය අතර සමහර කෙනෙක් කිව්වා "අහෝ මේ විදිහට අපි පව කරමින් ඉඳීම සුදුසු නෑ. එවාගේ මාන්නයක් ඇති කරගන්න සුදුසු නෑ. මේ දෙයට ආශා කරන්න සුදුසු නෑ. අපි ආවේ බඹලොවේ ඉඳලා අපි යන්න ඕනේ නැවත බඹලොවට කියලා ධ්‍යාන වඩන්න වනගත වුණා. වනගත මේ ධ්‍යාන වඩනවා. ඒ අතෝ කෙලස් බහා තබූ අර්ථයෙන් බ්‍රාහ්මණ කියන නම ඇත් කරගත්තා. ඊළඟට ඔය අතරේ සමහර කෙනෙක් ආපහු ආවා. ආපහු ඇවිල්ලා අමුදරුවන් පෝෂණය කරමින්, රැකී ආරක්ෂා කරමින්, ග්‍රන්ථ සම්පාදනය කරමින් හිටියා. ඒ අතන නමක් ඇති වුණා අජ්ජායක කියලා. ඒ කියන්නේ ධ්‍යාන වඩන්නේ නැහැ. ධ්‍යාන වඩන්නේ නැති නිසා අජ්ජායක. ඒ ඇත්තෝ බ්‍රාහ්මණ වංශිකයන් හැටියට හඳුන්වනවා. ඒ කාලේ අගෞරවයට අජ්ජායක කිව්වා. දැන් ඒක ගෞරවාන්විත වචනයක් වෙලා තියෙනවා බ්‍රාහ්මණයන් අජ්ජායක. එතකොට මෙන්න මේ විදිහට බ්‍රාහ්මණ වංශය ඇති වුණා. තවත් කොටසක් ගව පාලනයේ එවාගෙම කෘෂි කර්ම එවාගෙම වෙළඳාම කියන්නේ මේ උත්කෘෂ්ඨ මේ ජීවනෝපායන් අනුගමනය කළා. ඒ ඇත්තෝ උසස් ජීවනෝපායන් අනුගමනය කළ නිසා එයත් යන්නේ වෙස්ස කියලා නමක් ඇති වුණා. තවත් කොටසක් වඩු කර්මාන්ත, මේසෙන් කර්මාන්ත, එවාගෙම ගෙවල් දොර හැදවි හැදීම, ඇඳුම් මේ විවිීම ආදී මේ කුඩා කුඩා කර්මාන්ත පුරුදු වුණා. ඒ ඇත්තන් සුද්ධරයෝ කියලා හඳුන්වනවා. බලන්න එකම මේ පුජ්‍යලයෝ බඹලුවෙන් ආපු එකම වංශයේ පුජ්‍යලයෝ කොටස් හතරට බෙදුනේ මෙහෙමයි. ඒතකොට මෙතන බ්‍රාහ්මණයෝම ශ්‍රේෂ්ඨයි කියන්නේ කොහොමද? ඒ කියන්නේ තම තමන්ගේ කටයුතු කර්මාන්ත අනුව නම් ලැබුණා. ශාස්ත්‍රීය බ්‍රාහ්මණ සුද්‍ර දෙසුද්‍ර කියලා. මේ වෛශ්‍ය සුද්‍ර. එතකොට මේ කියන පුජ්‍යලයන් අතරේ යම් කෙනෙක් ප්‍රාණඝාතාදී පස්පව දාසා කුසල් කරනවා නම් ඕ ශාස්ත්‍රීය ගුණත් ඕ පාප පුජ්‍යලේ. එවාගේම බ්‍රාහ්මණයෙකු වුණත් ඔහු පහත් පුද්ගලෙක්. එවාගේම වෛශ්‍යයෙකු වුණත් ශුද්‍රයෙකු වුණත් ඔහු පහත් පුද්ගලෙක්. ඔහු අඳු ආලෝකයෙන් අඳුරට යන්නේ. ඒ අතර සමහර කෙනෙක් ඉන්නවා පස්පවින් සම්පූර්ණයෙන් වැළකීලා දසාකුතෙන් වැළකීලා ශාස්ත්‍රීය වංශිකයෝ ඉන්නවා. බ්‍රාහ්මණ වංශිකයෝත් ඉන්නවා එවාගේම පිරිසුදුව පන්සිල් රකින්නවා එවාගේම දස කුසල ධර්මයට අනුව පවතිනවා ඒ ඇත්තෝ ඒකාන්තයෙන්ම ආලෝකයට සුගතියට යන ඇත්තෝ වෙන උසස් පුජ්‍යලෝ වෙනවා. ඒ වගේම මේ වෛශ්‍ය කියන කොටසේ කෙනෙක් වුණා ඔය විදිහටම උසස් ගුණධර්මයන් පුරනවා. ශුද්ධියෝත් ඔයාගේ ගුණස් ගුණධර්ම පුරනවා. ඒ නිසා මේ ගුණධර්ම තමයි මේ ලෝකේ ජනතාව අතර අග්‍ර වෙන්නේ ජේෂ්ඨ වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ වාසිතයේ කිසිසේත් මේ වංශේ නෙමෙයි කියන එක පහදා දෙමින් බොහොම ලස්සන දේශනාවක් පවත්දලා අවසානයේ තවදුරට ඒක පැහැදිලි කර දුන්න ස්වාසිට්ඨය යම් කිසි ශාස්ත්‍රයේ බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. එවැගේම බ්‍රාහ්මණයේ එම නැත්තම් වෛශ්‍යයේ එම නැත්තම් ශුද්‍රයේ පැවිදි වෙනවා. පැවිදි වෙලා සම්බුද්ධ ශාසනයේ සීලය, සමාධිය, ප්‍රඥා වඩනවා. සමත භාවනා, විපස්සනා භාවනා වඩනවා. ත්‍රිපිටක ධාරී වෙනවා. ධ්‍යාන අවිඥා උපදවනවා. විදර්ශනා ඥාන වඩනවා. සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරිහත්ත්වයටපත් වෙනවා. ඒ අරිහත්ත්වයටපත් වීම නිසා දැන් සුද්ධ ජාතික පුජ්‍යලයක් වුණත්, සුද්ධ වංශිකයෙක් වුණත් අරිහත්ත්වයටපත් වුණාම ශාස්ත්‍රීය වංශිකයෝත් වඳිනවා. බ්‍රාහ්මණ වංශිකයෝත් වඳිනවා. ලෝකේ හැමෝම වඳිනවා. මොකද කාරණේ? වංශයේ නිමේතන ගරුත්වයටපත් උනේ ඒ කියන්නේ ප්‍රතිපත්තියේ ගුණ ධර්මයේ කියන එක පහදා දෙමින් ධම්මෝ හි වාසිතේ සෙත්තා සෙට්ඨෝ ජනිතස්මින් දිත්තේ චේව ධම්මේ සම්පරායේච අபிසම්පරායේච වාසිතේ මෙලවට තරලවට ජනතාව අතර ශ්‍රේෂ්ඨ වෙන්නේ හැසිරෙන ධර්මයයි කියන එක පහදා දෙමින් 23 දේශනාවක් පැවැත්තුවා. මේ දේශනාව තුළින් ඒ දෙන්නා පුදුම විදිහේ ප්‍රසාදයටපත් වෙලා අවසානයේ තවදුරටත් බුදුරජාන් වහන්සේ පහදා දුන්න වාසිට්ඨය දිනක් මේ සහම්පතේ බ්‍රහ්මරාජය ඇවිල්ලා මා ඉදිරියේ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශනයේ තමයි මා මේ මාතෘකා කළ ගාථාව කියන එක සරුවක්යන් වහන්සේ අවසාන වශයෙන් පහදා දුන්නා. ඒ කියන්නේ කත්තියෝ සෙට්ඨෝ ජනේතස්මින් යේ ගොත්ත පටිසාරිනෝ විද්‍යාචරණ සම්පන්නෝ සෝ සෙට්ටෝ දේවමානුෂේ කියන මේ ගාථාව සහම්පති මේ සනං කුමාර දේව මේ බ්‍රහ්ම රාජා මා ඉදිරියේ ප්‍රකාශ කළා සනං කුමාර සනං කුමාර කියන්නේ බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්ම ලෝකේ උසස්ම බ්‍රහ්ම රාජේ මේ සනං කුමාර බ්‍රහ්ම රාජා මේ ගාථාවෙන් ප්‍රකාශ කළේ මනුෂ්‍ය වර්ගය අතර අතරෙහි ශ්‍රේෂ්ඨ වන්නේ ශාස්ත්‍රියාය නමුත් ඔය අතර විද්‍යාචරණ සම්පන්න වූ සරුවක්යන් වහන්සේ සීල ලෝක සත්‍යයට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා කියන එක මෙහිදී ගාථාවෙන් කියා සිටිය. සරුවක්යන් වහන්සේ ඒක අනුමත කොට වදාලා මේ ලෝකයේම උපදින සත්‍ය අතරත වංශයක් වශයෙන් සැලකනවා නම් ශාස්ත්‍රීය වංශය කියා උත්තරීතරයි ශ්‍රේෂ්ඨයි. නමුත් ඒ සීලම ශ්‍රේෂ්ඨ පුජ්‍යලයන් අතුරින් සම්මා සම්බුදුරජාන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙනවා. මක් නිසාද? විද්‍යාචරණ සම්පන්නෝ සාරවත්යන් වහන්සේ නමකගේ ගුණ අනන්තයි. ඒ අනන්ත ගුණයන් අතුරෙන් එක ගුණයක් මේ ප්‍රකාශ වුණා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාව කියන්නේ ත්‍රි විද්‍යා සහස්ත්‍ර විද්‍යා. ත්‍රි විද්‍යාව නම් పూర్වේ නිවාස ඥානය, දිව්‍යං චක්ෂර විඥානය, ආශ්‍රවක්ෂේ කඩක් ඥානය. ඔය තුන ත්‍රි විද්‍යා ඥානය. එවැගේම අෂ්ඨ විද්‍යා කියන තැන විදර්ශනා ඥානය, මනෝමිරිද ඥානය, ඉදිවිද ඥානය, දිවස්රෝත ඥානය, පරචිත්ත විඥානනා ඥානය, పూర్වේ නිවාසානුස්මෘති ඥානය, ජීවං චක්ෂුර විඥානය සහ ආශ්‍රවසේ කරඥානය. මේ කියන අෂ්ට විද්‍යාවට ත්‍රිවිද්‍යාව ඇතුළත් වුණා. ඒ විදර්ශනා ඥාන කියන්නේ විපස්සනා ඥාන තියෙන ඔක්කොම 10 මේ නමයක්. නව මහා විදර්ශනා ඥාන. එක 10කුත් වෙනවා ආගම චීන විපස්සනා ඥානයක් ගත්තා. ඊළඟට <clears throat> මනෝ මිරිදි ඥානය කියන්නේ තමාහා සමානව කෙසඟක්වත් අඩු වැඩි නැති ආත්ම භාව මවාපෑය. බුදුරජාන් වහන්සේ අමා මහ පෙළහර පාන කොට නිර්මිත බුදුරුවක් වවනවා. මනෝමයයි. දබ්බමල්ල පුත්ත තිස්ස ස්වාමින් වහන්සේ සේනාසන පැනවීම වලදී දැන් 10 ස්ථාන 10කට ඉන්නවා නම් 19ක් වෙනවා. දහනමක් වශයෙන් තමාම මැවී පෙනී සිටිනවා. ඒ මනෝමය ඍදී. යොල්ලපන්තක ස්වාමීන් වහන්සේ කරුණෝදේකදී දාසුළු වේලාවකදී අරහත්ත්වයටපත් වුණ බුදුරජාන් වහන්සේ උපදේශයේදී. උන්වහන්සේ මනෝමය ආත්භාව 1000ක් නැව එකවරට. උන්වහන්සේ ඍදීන් අග්‍ර වුණා. එක හා සමාන චොල්ලපන්තක ස්වාමීන් වහන්සේ දහසක් මැවී පෙනී සිටියා. නියම මනෝමය ඍදී ඥානය. ඍදි වේද ඥානය කියන්නේ පෙළහැර පෑම වේක දේවස් විලාස මවා ගැනීම අහසේ ගමන් කිරීම ගස්ගල් පර්වත විනිවිද යාම පොළව කිමිදීම වතුරේ පොළොවෙමින් ගමන් කිරීම ඔය වාගේ දේවල් මවා පෑම් සියල්ලම මේ ඉදිවිද ඥානය ඊළඟට දිව්‍ය ශ්‍රෝත ඥානය කියන්නේ ළඟ සිටියාවෝද ඈත සිටියාවෝද සෑම දෙයකෙනෙක් හැම දෙනාගේම ශබ්දය අහන්න පුළුවන් නුවණක් තමයි දිව්‍ය ශ්‍රෝත ඥානය පරිචිත විඥාන ඥානය කියන අනුන්ගේ සිත බැලීමේ නුවණ. අනුන්ගේ සිත ਸਰවාකාරයෙන් දැක ගන්න මේ පරිචිත විඥාන ඥාණයෙන් පුළුවන්. ඒක චේතෝ පරිඥාන කියලා කියනවා. ඊළඟට පුබ්බේ නිවාස ඥානය කියන්නේ පෙර જાති જાති પરම්පරාව එක එක જાතියක නම ගම ගෝත්‍රය උස මිටි ආහාර එවාගෙම සැප දුක් ඔක්කොම බලන්න පුළුවන්. ඒකට කියනවා පුබ්බේ නිවාස ඥානය. දිබ්බචක්කු ඥානය කියන්නේ ළඟ වූද දොර වූද මේ සියලෝම දේ දැකීමේ නුවණක්. ඒකට කියන ආලෝක පැතිරවීමෙන් දකින්නේ මරණ උපදින සත්‍යයන්, සුගති දුගති යන සත්‍යයන්, කුසල අකුසල කරන සත්‍යයන් ඔක්කොම දකිනවා දිබ්බචක්කු ඥානෙ. ආශ්‍රවක්ෂේ කරඥානය කියන්නේ අරිහත් මාර්ගඥානයේ නමක්. අරිහත් මාර්ගඥානයේ සියලෝම ක්ලේශයන් ප්‍රහාණය වෙනවා නෑ, උපදින්නේ ක්ලේශයන් කිසිවක්. එනිසා ඒක අරහත් මාර්ග ඥානයට කියන ආශ්‍රවක්ෂේ කරක් ඥානෙ. මේ ඥානාටට කියනවා අෂ්ට විද්‍යා. පසල චරණ ධර්ම කියලා 15ක් තියෙනවා. ඒ කියන්නේ <clears throat> ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, එවාගේම ආහාරයේ පමන දැනීම, జాగරියානෝගය කියලා හතරයි. සද්ධාව, හිරිය, කොත්තාප්පය, භවසුන්දතාවය, පරාක්‍රම වීරිය ස්මෘතිය ප්‍රඥාව සහ රූප ධාන අරූප ධාන හතරේ ඒ අරූප ධාන හතරත් රූප ධාන හතරවෙනි එකට ඇතුළත් නිසා ධාන හතර කියලා හඳුන්වනවා ඒක පෙබේද වශයෙන් ගත්තොත් ප්‍රථම ධාන 25 ද්විතිය ධාන 14 තෘතිය ධාන 14 චතුර්ථ ධාන 16 කියලා ඔක්කොම සම්පින්දණය කරගත්තාම හතරයි ධාන. මේ සියල්ල කියනවා පසළොස් චරණ ධර්ම කියලා. බුදුරජාණන් වහන්සේට මේ ගුණාංග සියල්ල පරිපූර්ණයි. අෂ්ට විද්‍යාවෙන් පරිපූර්ණයි. පසළොස් චරණ ධර්මයන්ගෙන් පරිපූර්ණයි. ඒ දේශනාවසානයේදී මේ වාසෙත්ත බාහද්වාජ සාමණේර දෙන පුදුමාකාර ප්‍රසාදයටපත් වුණා. එපමණක් නෙමෙයි මේ දේශනය ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍යයට හරවා නිම කෙලේ. නිම කරනකොට මේ දෙදෙනා වහන්සේ ඒක හොඳින් ආවර්ජනා කරමින් ඒ දේශනාව තුලින්ම සෞකලස්නසා ත්‍රිවිද්‍යා සක්කාවිද්‍යා සෝ පිළිසිමියා ඥාන සහිතව මහා රහත් භාවයට පත්වේ වදාලා ආචාර්යයි නේද එයි මේ සරුවක්යන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වූ මේ කල්ප විනාශය සම්බන්ධ කෙටි හැඳින්වීමක් එවැගේම මේ සත්ව ලෝකයේ වංශ පරම්පරාව ඇති වුණ හැටි එවැගේම සම්බුද්ධ ශාසනයක බුද්ධත්වයේ හා සසූ ශ්‍රාවකත්වයේ තියෙන උසස්කමත් පහදා දෙමින් මේ ලක්ෂණේ චතුරාර්ය සත්‍ය මෙහිදී පහදා වදාලා ඒ දේශනාව ඒ දෙදෙනා වහන්සේට පමණක් නෙමෙයි දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාටම ඊ타මාත්ම ආලෝකමත් නැත්නම් ආબોධයක් ගෙන දෙන දේශනාවක් බාටපත් වුණා. එනිසා දැන් අපි මේ ශ්‍රේෂ්ඨ වූ ධර්ම දේශනාවක් කෙටියෙන් සවන් දුන්න සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ඥාතීන් දෙපින් පැමිණීමෙන් එවාගේම සෙත් පැතවීමෙන් සීල ආකාරයෙන් සිදු කර ගන්නා ලද කුසල සම්භාර ධර්මයේ අපි සෑම දිනාට මෙලව නිරෝගී සුවය චිරජීවනයේ සහිතව ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විදර්ශනා ඥාන මාර්ගඵල අනුක්‍රමයෙන් දෙලොව ජයගෙන අජරාමර ශාන්ත නිවන් සුව සාක්ෂාත් වීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදාති එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අති ගෞරවනීය අනුශාසක මහෝපාධ්‍යාය මහා කම්මට්ටානාචාර්ය අතිපූජනීය නාව්‍යනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අති ගෞරවනීය අනුශාසක මහෝපාද්‍යය මහා කම්මත්තානාචාර්ය අපවත් වී වදාළ අතිපූජනීය නා වූනේ අරිය ධම්ම